ඉතින් විශේෂයෙන්ම ඒ පවුලෙත් ඒ සම්බන්ධ බාල પરම්පරාව ගොඩක් ඉන්න නිසා ඒ අත්ංගටත් යම් කිසි ප්‍රයෝජනයක් හඳුනා දීමක් මිස මුදින් ඉංග්‍රීසි භාෂාවෙන් යම් කිසි විදියක සාරාංශ කිරීමක් කරලා අපේ සුපුරුදු ධර්ම දේශනාවට පොටපාදා ගැනීම හොඳයි කියන එක ඉදිරිපත් වෙච්ච අදහසක්. ඒ නිසා කවුරුත් ඒ අද මේ කරන විශේෂය තේරුම් අරගන්න නැතයි කියලා මම කල්පනා කරනවා. So I have to uh, at the beginning of the talk give some consideration regarding the, the younger generation, those who have no much of understanding on the Sinhalese language, uh, as well as uh, those who have taken part specifically to commemorate the, the deceased relative and to get the understanding about the, or the briefing about the Dhamma, I would like to allocate few minutes at the beginning of the Dhamma talk. When there is a, a such kind of uh, commemoration, usually we direct the attention to the recollection of the death. And in the Dhamma talk today, in the series, we are talking about the correct view revealed by Venerable Mahasariputta. That also coincides with the Dukkha Satya or the truth of suffering. So there is a kind of a coincidence. So I would like to uh, take the attention of you towards the concept of death in the Buddhist perspective when the Prince Siddhartha was brought up, and he was in the princely family, kingly family, and he was cut off from the all the vicissitudes of the life. He has never seen a deceased person or dead person who has died, as well as uh, old age person or any renunciated uh, mendicants. So he knew only the the luxuries and the, all the facilities within the palace or within his mansion. When he is brought up the, <clears throat> at the right age of 29, uh, he thought only the, the beautiful side, the aesthetic side of the princely life. But <clears throat> luckily or unluckily, the king, that means Prince Siddhartha's father, gave him the their responsibilities as the, the deputy uh, of the country, of the ruler. Then he took his chance and he went out. When he's going out, only his the driver or the, the person the person who take care of the chariot was the only person. So the first time he see a sick person, he was shocked to see and he asked the person, what is that? But the driver was not aware about that this person is deprived of this kind of scenes and therefore he just gave the point blank. This is what we call the sickness. And then he asked, uh, am I also susceptible to this situation? Of course not. Why not? We all humans are undergoing these diseases. So then he got really a shock because he thought so much so far the life was full of bit of process. But now the situation is he has to adjust his mind uh, to accommodate the sickness. So he he is not for the moment in sicknesses. And the next day he is a very old aged person, tottering and can't walk properly. And then also it was a shock for him. Again the same way he asked from the, uh, the driver. And he told this is what we call the old age and everyone definitely has to go through it. And then he found his body is very young, <clears throat> very healthy, very strong, and how to imagine this kind of thing, but but his eyesight is, it is not a, a mental image, but it is, yes we accept it. The third day, they saw a corpse, uh, people are carrying over their shoulders and behind that so much of relatives are crying and all the kind of lamentation and big uh, procession. Then he asked, wait and ask, Rayo, what is it? This it is death. the, the final episode of everyone's life. Then he thought, what is this all luxuries and all the princely facilities if we can't overcome these uh, sickness, uh, old age and the death. And it was a real uh, thunderstorm or brainstorm. He was thinking and later on he saw this uh, mendicant. He has uh, taken a saffron robe and he is uh, taking the solitude life and uh, not much worried about this kind of uh, things. So he thought this must be the final destiny. So that day it was a revolutionary change happened within his mind. So before the this kind of a reality, confrontation of the reality, the country was, of course, the area the prince was uh, behaving, there were no sickness, no old age, no death, no that kind of mendicants because everything was completely cut off from the society. So when you go to the west, you see the same. You find the house for elders, so you can't find this, uh, the elderly people in the street. There are hospitals, therefore there is no sickness, sick people in the street. And uh, all the, and the death, it is being taken by the undertakers and you are not allowed to take it to your house. And then you are being cut off and the, everything is a paradise uh, given by the so-and-so omnipotent person. So therefore you have nothing to worry. World is very beautiful, very good. So that is what it happens. But whenever they see, when a particular person falling into the sickness, old age and the death, it was a real shock. It's a double shock because they never expected that kind of thing. They were throughout in the sensuous pleasure. And when that happens, they are never prepared. And ultimately, you are destined to do, do that kind of thing. Ultimately, towards the latter part of your life, it's becoming a hell of a mental situation. So that is the difference between the Asiatic approach, the depth as the Western approach. Western approach is going to cut it off, cut it from it from your life and try to keep it to confined to the, the undertaker. That is the same mistake Prince Uddodana did for the Prince Siddhartha also, but he was the quick wit. The first day he see, he understand the situation. So therefore, whenever the birth happens, whenever the sickness happens, whenever the old age happens, whenever the death happens, it's a lesson to, uh, irrespective of the age, young, middle and the old age. So when these kind of things come into our uh, ear, when we listen, uh, we must not manipulate this kind of information. It must go to everyone as it is. And instead the Buddha came out and see, whenever the death happens, get together, look at it, contemplate upon that, do meditorial deeds, deeds and share the merits with So it became a social event rather than uh, cutting it off from and giving it to the, the undertakers. So throughout the Asiatic life, the uh, religion, the understanding of this the old age, sickness and the death was incorporated. So therefore, when this happens, all the relatives get together and share with them and make it a social event. I have no much of experience in the funeral houses in Australia, but in Sri Lanka you can see everywhere it is happening as a social event. So therefore very young age people come to know, even though we have in the prime young age, full of immunity in the body and looking forward to have a marriage life and the luxuries kind of thing, but the death is always at the corner. So therefore, when the elders are exposing to that, it is giving a healthy kind of a mental growth for young people to accommodate. So what, is, what does it mean by the sickness? What does it mean by the old age? And what does it uh, mean by the, the death? So within the house, you find all the kind of people. There are no sending the old age people to the household elders. No sending of the sickness sick people to the hospitals. No sending to the pregnant woman for the, the partituration rooms, everything within the house. So therefore it was a university for educating everything. So in the Buddha, when he is teaching the Dhamma, he told, these are messengers for uh, intelligent people to understand the life. Messengers are those who, young infants, have no powers to do anything and depending everything upon the caretaker, and that is the starting point of the life. Even though we now have all the abilities and all the skills, we also started from that. So therefore, when the young age happened uh, with the desire and the hatred, even if you are committing physical, verbal misdeeds, you must understand, we when we are starting, we have a very succulent, very tender life, and from that only we came, and again we are succumb to that situation. So therefore you have a reason uh, to maintain your moral responsibilities. And when you fallen into sick, uh, you will be lying in the same bed uh, with the urine and your feces and everything. In, if otherwise no one come and help you, you have to lie. So therefore you have a reason to consider the, the benefit of the, that kind of people. You are also succumb to this situation the old voltage death, So therefore they consider that as messengers for you to reflect upon. So therefore reflection upon the death is a <clears throat> serious kind of object of meditation in the Buddhist perspective. So today we can feel it. Of course that dear mother, she passed away, that we share in a religious atmosphere. We share in the spiritual atmosphere make it a point for us to reflect upon the death. The reflect upon the death in the Buddhism has two ways. One thing is this conventional death, which is the final episode of the life. But if you really consider the momentary nature of the life, each and every moment we die momentarily. And again reborn, that is how you can introduce this impermanent nature. That is called momentary death. So therefore, whenever someone is deceased or passed away, uh, we are also have a chance to incorporate, in the sense, the momentary death. So when your momentary death is there, there's uh, one softened also, beauty also. Whenever the death happens, again the birth happens. So therefore, if you consider each moment you are dying, Next moment you are a newly born baby, you have a fresh moment to be happy. If that is not why, if otherwise what will happen is you are carrying the same burden of uh, the past and the regret. So if you understand the death then and there, momentary, next moment is fresh. So likewise the uh, Venerable Jnanarama, my teacher was passed away. I was so engaged there, I can't accommodate, I can't believe that he passed away. So I was the somewhat emotion, <clears throat> emotional. Then one senior monk and the master, you what is this? Then I told, I never expected Bhante Vedapanyanarama to pass away so quickly and I feel emotionally upset. He said, what you are talking about? Those who have money, they sell the old car and bring the, buy the new one. We all fellows, we don't have the money, therefore we are running the same old car. We can't buy a new one. That means you're giving up the old dilapidated old car and going to get a new one. So when Nararam will be with, with a new model. Nothing to worry. So this is the way the life is. So we also must understand life, death is an essential part of the life. If you are not dying, you have no chance to correct yourself. Because we are in a rut. We in a such a habitual manner, you have to understand each moment we are dying, each moment we are reborn, and therefore in the Christianity we call born again. And we also must develop the born again Buddhism. Each moment we have a new chance, new opportunity, so death is the only certificate to indicate that you are going to get the new birth. So therefore, younger generation, we must not keep away from these funerals and all the kind of thing. We must expose them and to indicate them and give the instruction how the Buddhist perspective, uh, what is the death in the Buddhist perspective. So it's a very good point for the contemplation. And that does not mean you must not worry about your uh, studies and the progress in the other kind of this, everything is part and parcel of the life. So nowadays in the West, they are really, really studying about the, the near-death experiences. When the near-death experiences happen, it has completely given a new revolution to the human thinking. Because it is completely given new uh, opportunity for you to rethink and likewise uh, to take a part and parcel of this message. Each moment you have to understand we have a temporary death. So in that sense, we must be thankful about that mother. She has exemplified and gave us an opportunity to reflect upon the death. And each time we put the death in this, in the positive thinking way, the teaching of the Buddha also become very prominent. The way the Buddha gave the example also very prominent. So therefore we are never away from Dhamma, or the teaching, away from our uh, disciplining or restraining towards the Dhamma. So therefore, by making the contemplation on the death of that mother, we are accumulating good uh, physical, verbal and mental status of mind. So we may uh, wish that mother who passed away will see the younger generation and everyone is taking this opportunity to develop the contemplation of the death as a meditation and accumulative merits. And in return, we will wish, may that mother also see this event and see this accumulative merits. We may say, she may be rejoiced with all the merits we are collecting and may she be happy, healthy and wealthy in the new life. Sadhu, sadhu, sadhu. So that I will turn into the normal our dharma talk today මම කැමති මෙතනින් පස්සේ අපි මෙතෙක් කල් කරගෙන ආපු ඒ සම්මාදිච්චි සූත්‍රය අනුව ඊගාව පරෝය වශයෙන් මේ සත්‍යපබ්බ කියලා දේශනා කරන විදිහට චතුරාර්ය සත්‍ය මාර්ගයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සම්මාදිච්චිය වෙනත් මූලවලකින් ඉදිරිපත් කරන ආකාරය. සාමාන්‍යයෙන් අපි උත්හාගම් ප්‍රශ්නයක් විදිහට සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් මේක තමයි ස්ටෑන්ඩඩ් උත්තරේ. එහෙම නැත්නම් දර්ශීය උත්තරේ. චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය වශයෙන් දන්න කෙනා සම්‍යක් දෘෂ්ටියේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. ඒ නිසා සමහර විටක යම් කිසි කෙනෙක් අහුවොත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පිටු කරලා දක්වනවා නම් මොකේද පිටු කරන්නේ කියලා. නැත්නම් මොකක් පදනම් කරගෙන මේක විහිදී යන්නේ කියලා ගත්තොත් මුක දෙනෙක් කියනවා මේ චතුරාර්ය සත්‍යෙට පිටු කරන්න පුළුවන්. තව සමහර කෙනෙක් කියන්නේ තියෙනවා මේක පටිච්ච සමුප්පාදයට පිටු කරන්න පුළුවන් කියලා. චතුරාර්ය සත්‍ය පරිසම්පාදයට පතහන්. තව සමහර කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයයි පටිච්ච බුද්ධ ශාසනය හරිය කියලා සදා කරන. ඒකත් ඇත්තටම චතුරාර්ය සත්‍ය සදා තව කෙනෙක් කියන්න පුළුවන් මේක අප්‍රමාදයේ තුලයි බුදුහාමසන් පණිඩි විවිලා කියන කියලා. මෙන්න මේ වගේ බලනකොට මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක පිටු කිරීමක්. ඒ මාර්ගයෙන් අපි කොහොමද චතුරාර්ය සත්‍ය මාර්ගයෙන් අපි කොහොමද මේ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්නේ නැත්නම් ඒකට අලුත් ආලෝකයක් වටගන්නේ කියන එකයි අද දවසේ මාතෘකාව වෙන්නේ. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා දුක්ඛංච ප්‍රජානාති යම් කිසි කෙනෙක් වෙතට පැමිණෙන දුක් වෙතින් පැන යන්නේ නැතුව ඒ දුක දුක වශයෙන් දැනගන්න පුළුවන් නැත්නම් ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් ඒ වගේ මේ දුකට හේතුව අනුන්ගේ ඊයේ එහෙම නැත්නම් වෙන තැනක කියලා වෙන තැන් වලට හේතු කරන්නේ නැතුව දුකට හේතුව ඇති හැකියි. එතනම සම්‍යක් දෘෂ්ටිය දක ගන්න පුළුවන් නම් මෙන්න මේ දුකේ නැති තැන අභාවය, නිරෝධය ඒකත් මෙතනම බව. මම බව. මේ දැන් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක සඳහා ඇති මාර්ගයක් මම දැන් මෙතන කියන අප්‍රමාදයේ බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක සම්‍යක් දෘෂ්ටි කියනවා. එතකොට මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක කිසිසේත්ම වෙන චිත්තක්ෂණයකට හෝ වෙන තැනකට හෝ වෙන කෙනෙකුට හේතු වෙන්නේ ඒක ටිකක් මේ විප්ලවකාරී එහෙම නැත්නම් රැඩිකල් වාදී අදහසක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය පිළිපදව සම්‍යක් දෘෂ්ටි විස්තර කරනකොට හොඳට තේරුම් ගන්න වෙන්නේ මේ චිත්තක්ෂණය හතරම තියෙනවා. එළඹිච්ච මොහොතේ මේ හතරම තියෙනවා. මේකෙන් පිට හොයන්න හදන තාක්කල් කවදාකවත් අපිට මේකට ළඟා වෙන්න බෑ. ඒ නිසා මේ මොහොතේ පවතින දුක තමයි දුක කියන්නේ. එයින් එහා දුක්ඛ සත්‍යයක් හෝ ආර්ය භාවයක් හෝ ආර්ය දුක්ඛ සත්‍යයක් වෙන හොයන්න යන්න නරකයි. එතකොට මේ පැමිණි දුක පුදුමාකාර ආගමික රසයක් ඇති කරලා දෙනවා ආධ්‍යාත්මික රසයක් ඇති කරලා දෙනවා මොකද මේ දුක දැන්න දරාගෙන ඉන්න පුළුවන්නේ මහරාන්තික නෑනේ වේදනක්ට නෙවෙයිනේ එනිසා ඒක දරාගෙන ඉන්න පුළුවන් නිසා අපේට පරිශීලනට ලක් කරන්න පුළුවන් මේ දුකෙන් තොර මේ දැන් මේ එළඹිලා තියෙන අවස්ථාව දුකෙන් තොර ආර්ය දුක සත්‍යය තේරෙනවා කියලා කිව්වනම් අප්‍රමාදාර්ණත්වයේ කලපටම එනිසා දුක තියෙන්නේ මේ චිත්තක්ෂණයමයි ඒ වගේ මේ දුකට හේතුවක් අවබෝධ කරගන්න තියෙන මේ චිත්තක්ෂණයමයි ඊයේ අවබෝධ කරලා තියෙට තිබුණා නැත්නම් මේ දුක නොයින් තියෙට තිබුණා කියන කතාවක් නැහැ. දුක අවබෝධ කිරීමක් කරන්නේ මේ දුක පාපුබ්බේ කියන මේ චිත්තක්ෂණය. ඊගාවට මේ දුකේ නිරෝධයත් අකාලිකයි. ඒක වෙනම කාලයක මේක අද කරලා අද විභාගයට ලියනවා හෙට ප්‍රතිඵලයන කතාවක් නැහැ. යම්ම චිත්තක්ෂණයක දුක දුක වශයෙන් අවබෝධ කරොත් දුකට හේතුව දුක හේතු වශයෙන් අවබෝධ කරොත් ඒ චිත්තක්ෂණයම කල් නොයවා අකාලිකවම නිරෝධය තියෙනවා. ඒ නිරෝධයට යන මාර්ගයක් නිරෝධය ලැබුවට පස්සේ ලබන චිත්තක්ෂණයම තමයි තේරෙන්නේ. ඊට ඉස්සෙල්ලා කලින් ගියාපු මාර්ගයක් නැහැ. කලින් ඇඳගත්ත ඉරක් දිගේ යamak නැහැ. ඒ නිසා පුතුමාකාර මේ එක චිත්තක්ෂණයක් තුළ විස්තර කරන්න පුළුවන් ගතියක් ඒ චිත්තක්ෂණය තුළ පටිච්ච සමුප්පන්න කාලයට ඉදප්පච්චේතාවයේ අනුවට මේවා කටයුතු කරන හැටි බලනකොට මේක පෙර නොවිරු නොචිතු ආකාරය ගන්නීමක් පාටපත් වෙනවා. ඒකම තමයි දරුවචනාංශේ නැවත නැවතත් ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පළවෙනියෙන්ම මේ චතුරාර්ය සත්‍ය දේශන කොට ඉතං දුක්ඛ සත්‍යන්ති උප්පේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝදපාදි කියන මේ පදය ඒක නිකන් ධ්‍රුව පදයක් විදියට නැවත නැවතත් නැවත නැවතත් දුක්ඛේ සත්‍ය ඥාණයට, කෘත්‍ය ඥාණයට, කෘත ඥාණයට කියන තුන් සැරේදිම කියන. ඊට පස්සේ දුක්ඛ සමුදයේ සත්‍ය ඥාණයට, කෘත්‍ය ඥාණයට, කෘත ඥාණයට නැවත නැවතත් කියන. නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාණයට, කෘත ඥාණයට, සත්‍ය ඥාණයට, කෘත්‍ය ඥාණයට, කෘත ඥාණයට නැවත නැවතත් කියන. මාර්ග ඥාණයේ සත්‍ය ඥාණයේ, කෘත්‍ය ඥාණයේ, කෘත ඥාණයට නැවත නැවත කියන. ඉතින් පේනවා උනාට පෙන්නන්න හදන්නේ මම මෙතුවක් කල් නොදැක්ක නොවිරු ආකාරයට මේ චිත්තක්ෂණයේ පවතින දුකමයි ආර්ය දුක්ඛ සත්‍ය බව තේරුම් ගත්තා. පෘථග්ජනයාගේ ප්‍රශ්නේ තියෙන පෘථග්ජනයා හිතනවා මේ දුක්ඛ සත්‍යයේ තියෙන මේ චිත්තක්ෂණයෙන් පිට එනකම් මේ චිත්තක්ෂණයේ පවතින දුක්ඛ සත්‍ය නැති තැනයි අපිට භවනා කරන්න පුළුවන් වෙන්නේ. මధుරෝ කන්නේ නැති, හිතට හිති වෙන්නේ නැති, වේදනා දැනෙන්නේ නැති, ශබ්ද ඇහෙන්නේ නැති, ආනාපානියේම හිත තියෙන වෙලාවක තමයි භාවනාව වෙන්නේ. <clears throat> ඒ තරමටම අපි මේ ශරීරයටයි මේ ජීවිතයටයි කියන්නේ ආදරේ. ඒ නිසා මේක පොඩ්ඩක් සැලෙනවට පොඩි වෙනවට මතුරුෙක් විදිහට අකමැති වෙලා භාවනා කරන්න පටන් අර ගන්නකොට කවදාකවත් මේ භාවනා කරනවා කියන සතුටක්වත් හිතට එන්නේ නැහැ. තාම මට භාවනා ප්‍රතිඵලයක් නැහැ. මට තාම භාවනාව දන්නේ නැහැ. තාම මට හිතවිලි එනවනේ. තාම මට වේදනාව එනවනේ. තාම මට මේ සත්වෝණෙන් කරදර එනවනේ කියලා තාමත් අර වෙතට පැමිණෙන දුක ප්‍රතික්ෂේප කිරීම ප්‍රයත්නයේ තියෙන තාක් උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාති කියන වචන අපිට කියන්න හම්බෙන්නේ නිසා යම් දවසක වෙත පැමිණි දුක ඒක පැමිණෙන්නේ කොහොමද ආනාපාන සතිය වශයෙන් පරියන්කේ ඉන්නකොට නම් ඔන්න සත්‍යයක් වශයෙන් ඇවිල්ලා දුකටපත් වෙනවා වේදනාවක් ඇවිල්ලා දුකටපත් වෙනවා හිචිවිල්ලක් ඇවිල්ලා දුකටපත් වෙනවා ඊට පස්සේ ඉතින් නිකටල්ලේ ධානා අදාට ඉන්නවා මානපානි කරන්න ගියාට කරන්න බෑ දුකටපත් වෙනවා. ඒකයි අවබෝධ කරගන්න හදන්නේ සමේ ආනාපානිය අවබෝධ කරන්නේ මේ බුදුහාමුදුර මේ ආනාපානිය දීලා තියෙන්නේ ආනාපාන වගේ භාවනාවක් කරනකොට පැමිණෙන බාධක ධර්ම තුල තමයි මේ දුක්ඛ සත්‍යය තියෙන්නේ. ඒ බාධක ධර්ම බාධක ධර්ම වශයෙන් අවබෝධ කිරීමමයි මේ පෙර නොයිසු නොඇසු නොවිරූතාවෙත ඒවා කෙරේ ප්‍රතික්‍රියා නොකර සිටීම. ඒ කෙරෙහි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම තුලින් තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දුක්ඛ සත්‍ය නැත්නම් දුක විස්තර කරනකොට සඳහන් කරලා කියනවා ඒක හතර ආකාරයකට භාවනාවේදී වැටෙහි පීලනට්ටෝ සංකතට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමයි. උච්චරෝම පෙළෙන ගතියක් ඇති. පෙළෙනවයි කියලා කියන්නේ ආනාපානෙ එක රැල්ලේ යන්න දෙන්නේ නැහැ පෙළෙන. සත් වෙනවා වේදනාව එනවා හිත පිටියයි. ඒ වෙවිලා අපි ආනාපානෙ සම්පූර්ණ පෙරලාගෙන නොකිය කවදාකවත් අපි භාවනා කරුවයි කියලා බාහිර ලෝකේ සද්ද නතර වෙන්නේ නැහැ. කයේ වේදනා කවදාකවත් නතර වෙන්නේ නැහැ. හිතට එන හිතවිලි කවදාකවත් නතර වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒ වගේ තියෙන මේ පෙළන ගතිය, තවන ගතිය, සංකර කරන ගතිය මේ එක එල්ලේ නිසි නිසි දෙය යන්න දෙන්නේ නැහැ. තනි රේඛාවට යන්න දෙන්නේ අවුල් කරන ගතිය. ඒ වගේම මේ ඒක වෙනස් වෙන ගතිය. ආලෝකයේ මේ සතියෙන් වේදනාවට වේදනාවේ හිතවිල්ලට හිතවිල්ලෙන් වෙනස් වෙලා ආනාපාන ආසවචේ යන ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක ඉතින් පරියංකයේදීම නෙවෙයි සක්මණේදී නෙවෙයි ඕන තැනක කරතයි. නමුත් ඒවා අර කර්ම ගෙවිලා බලාපොරොත්තු සුන් වෙලා මේකට හොඳ මේරිචි ගතියක් ඇවිල්ලා ඒ පාරමිතා පිරිචි දවසක් තමයි තේරෙන්නේ නිවන් දැක්කත් කය වේදනාවක් අතර වෙන්නේ නැහැ. සරුවචනාංශයට පුදු වෙලත් වේදනා 12ක් ඇවිල්ලා තියෙනවා. දුක් ලෙඩ 12ක් තිබිලා තියෙනවා. ඒකෙන් බාහිර ධද්ද කවදාහකත් බුදුහාමුදුරු හිතයි කියලා නැතුනේ නැහැ. සරුවචනාංශයට හිතවිලි ආපු බව උන්වහන්සේගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ එකක්වත් ඒ වගේ තියෙන පෙළන ගතිය, ඒ වගේ තියෙන තවන ගතිය, ඒ වගේ තියෙන සංකර කරන ගතිය, ඒ වගේ තියෙන බොහෝ එකක් වෙන දෙන්න මේ අවුල් කරන ගතිය දැක ගන්නකොට තමයි සතුටක් ඇති වෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. නැත්නම් ඒක මේ පැමිණෙන මේ සාමාන්‍ය ප්‍රමාණයට පැමිණෙන ප්‍රමාණය මේක දුක්ඛ සත්‍යයක් කියලා තේරුම් ගන්න බැරි මොකද අපි හිතනවා මේ නිවන කියන්නේ විශාල සමීකරණයක අමාරු ගමනක් හදලා හම්බෙන උත්තරයක් කියලා. මේ නහයට නිකන් තියෙන එකක් කියලා හිතෙනවා. හැමදැනම හොයනවා. මේ මේ වෙලාවේ ඇවිල්ලා තියෙන කැස්ස කිඹිස්ස නැති කරලා මතුරු නැති කරලා සද්ද නැති කර බලන්නේ මේ නිවන කොහෙද කියන්නේ. නිවන තියෙන ඔය කරදර ටිකේ විතරමයි. ඒකයි සර්වචනාංශයේ ඉස්සරහින්ම චතුරාර්ය සත්‍ය මේ දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා තියෙන්නේ. කොච්චර දෝ මේ බඩු විකුණ ගන්න ඕන නම් නිරෝධ සත්‍ය ඉස්සරහින් කියලා පුතුහාමරන්ට පැකට් එක හදන්න තිබුණානේ. එහෙනම් සෑහෙන්න විකිනේ. නෑ. ඉස්සරහනම තියෙන දුක්ඛ සත්‍යයයි. ඒ මොකද කිසිසේත්ම මේ කියන කේ වෙනස් කරන්න එපා. අම්මා මැරුණා නම් මැරිච්ච බව බලන්න මොකද්ද ප්‍රශ්නේ? මොකද අහංගන ඉල්ල මොනවා කරන්නේ? දරුවන්ට බෑ නොපෙන්නයි ඉතල මොකද කරන්නේ? ඒ දරුවා මැරෙන දවසේ මොකද වෙන්නේ? අන්න ඒ වගේ පිටත පැමිණෙන දුක පිළිගන්න ගතිය අපේ සිංහල සාහිත්‍යයට ඇවිල්ලා තියෙන පැමිණි දුක් පැනිරහයි කියන්නේ. මේක වෙනස් කරන්න හදන එකයි මේ තාක්ෂණයෙන් පෙන්වන්න හදන්නේ. විද්‍යාවෙන් පෙන්වන්න හදන්නේ අපිට. මේ යටිතල පහසුකම් වලින් පෙන්වන්න. කරන්න කරන්න මිනිස්සු ගුබ්බඩේ වඩටපත් වෙනවා. ප්‍රශ්නික මොනද කියන බැරි තත්යකටපත් වෙනවා. නමුත් ඒ පත් කරත් නැතත් අනිවාර්යයෙන්ම ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන මේ හතරෙන් ගැලවිච්ච කවුරක්වත් නැහැ. ඒ නිසා සාරිපුත්‍ර සාන්තිසාසේ මේ දුක දුක වශයෙන් දැන ගැනීමයි සම්ඥාදෘෂ්ටි කියලා. මොකද්ද සහෝදරවරුනි දුක කියන්නේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්චක් තං නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ ජාතිය දුකයි මේකට පස්සේ මේ සම්මියදෘෂ්ටික සූත්‍රයේ ඊගාවට මේ ජරා මරණ දෙක සම්බන්ධ කරගෙන පරෝයක් හොඳ විස්තරයක් කරනවා ඒකෙදී උන්වහන්සේ මතක් කරනවා මේ අපි ඉපදිච්ච සෑම කෙනා වෛද්‍ය ශාස්ත්‍රයේ මාර්ගයෙන් හෝ අනිකොත් ඕන සුඛෝපභෝගී දේවල් වලින් බලාපොරොත්තු වෙන අපි ජරාවටපත් නොවි ව්‍යාධියකටපත් නොවි මරණය පස්සට දාගන්න පුළුවන් කමක් තියෙනවා අපි ඕනේ ගාණක් එවට ලෑස්ති. නමුත් අද කිසිම ලෝකෙ කිසිම තැනක මේක එහෙම ජරාවටපත් වීම වළක්වපු කතාවක් හෝ වයසට යෑම අඩු කරපු කතාවක් හෝ මරණයේ චිත්තක්ෂණයක් හෝ පස්සට දාපු කතාවක් වාර්තා වෙලා නැහැ. ඔය කීම වෙලාවට වෙනවා. ඉතින් ඒක නිසා ඒක ඒක සත්‍යක් බව. ඒකට කියන්නේ තත්තතා අවිතතතා අනඤ්‍යතා. මේක සත්‍ය ස්වභාවයක් මේක මනුස්ස ජාතිය කොච්චර උත්සාහ කරත් ජාතිය ජරා ව්‍යාධි මරණයක දුකක් බව එනත එක පෙළෙන සුළු බව ඒක තවන සුළු බව ඒක සංකර කරන බව ඒක විනාශ වෙන සුළු බව විනාශ කරන්න බෑ ඒක යත ඒක එහෙව් බව කියලා කියන්නේ ඒක එහෙව්මයි ඒ වගේම අවිතතතා ඒක වෙනස් කිරීමක් කරන්න බැරි බව එහෙම නැත්නම් අනන්‍යතාව වෙන දෙයක් නොවන බව ඕක අපි පිළිගන්නේ අන්තිමට පතවයි. පුළුවන් හැම දෙයක්ම කරලා කරලා කරලා කරලා බැරි තැන තමයි අපි පිළිගන්නේ. ඒක නිසා සරුවචනාගේ මතක් කරන සද්ධාව. මේ සරුවචනාට කියපු නිසා පැමිණෙන දුකට මුහුණ දීමේ ශක්තිය ඇතිකරන්ට දුක්ඛ සත්‍ය දුක ඇති හැටියෙන් දකින්න කියන කොණාසේ සඳහන් කරන්නේ පරිඤ්ඤය හාත්පසින්ම දුක දකින්න. ඒ නිසා දුක්ඛ සත්‍යයේ ස්වභාවය දුක්ඛ සත්‍ය ලෝකේ පවතින දෙයක් ඒක සර්වඥාන්සේ ඇති කරන දේකුත් නෙවෙයි අපි මේ කරපු දේවල් නිසා අපි වැඩි කරගන්න දේකුත් නෙවෙයි මේක හති කොන එක ගන්නට තියෙන්නේ අන්න ඒක පිළිබඳ කලියුත් තමයි මේක ආත්පසින් දැනගන්න. මෙන්න මේ ආත්පසින් දැනගන්නවා කියන එකට විවිධාකාර අර්ථකථන තියෙනවා. සමහරු කියනවා දුක ලෝකයේ තියෙන සෑම දුක්ම හොය හොයා ගිහිල්ලා අවබෝධ කරගන්න එහෙම නැත්නම් තව කෙනෙක් හිතනවා දුක නැතිව හොඳට විවේකීව ඉඳගෙන නිවන් දකින්න පුළුවන් වෙයි. ඒකටයි මේ භාවනාව කියන්නේ. නමුත් සරුවචනන්ද කියන්නේ දුක සියල්ල සොයා යා යුතු නෑ. පැමිණෙන දුකෙන් මගහරින්නත් එපා. පැමිණි දුකට මුහුණ දෙනකොට සියල්ල දුක අවබෝධ කරගන්න. වර්තමාන මොහොතේ පැමිණෙන දුක තමයි අපිට ආවේනිකම වූ අපි කරපු කර්ම වේග වලට සහ අපිට අපේ උපනිෂේ සම්පත් වල හැටියට අපිට කැපදී. එකම දැන් අපි කියන සුදජුනාගේ අම්ම නැතුව. අම්මා නැති වෙච්චාම දන්ති නෝනට ඇති වෙන ඇති වෙන දුක මහත්යට ඇති වෙන දුක මේ සමාන නැහැ. දරුවන් නැති වෙන දුක ඒකට සමාන නැහැ. මට නම් කොහොමඩක්වත් දුකක් නැහැ. ඒක මම දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ මට දුකකුත් නැහැ. එයා මර පණ කියාගේ කිසි කරදරයක් නැහැ. ඒ නිසා එකම මරණය සිද්ධ වුණාට එක එක කරාට එක එක කරාට පුදුමාකාර වෙනස් දුක් මේක ඇති කරා. එකම මරණය තමයි. ගුරු මීන්දල තියෙන ස්වාමීන් වහන්සේ නමක් ඕනම මලගෙදරක අඬා අඬා කනගාටු වෙලා ඉන්න ඕනම කෙනෙකුට පණක් කියපුවාම ඒගොල්ලන්ට හේතු ගන්නලා දෙනවා මොකටද අඬන්නේ උඹලත් මැරෙනවා උඹට කොහෙද අයිතිවාසිකමක් තියෙන්නේ මැරෙන්නේ නැත්නම් ඔන්න උඹට අයිතිවාසිකමක් තියෙනවා උඹත් මැරෙනවා කියලා බොහොම ඡායට කිව්වාම ඒ දුක නැති කරන්න පුළුවන් ඒ දස හොඳට පූජාවක් තියලා ගෙදරින් ඔක්කොගෙම අර දුක නැති කිරීමේ පුදුම මරණ ගෙවල් වල දුක නැති කිරීමේ විශේෂඥ ධර්මයක් තිබිලා තියෙනවා මේ ශාසනය හැම තැනින්ම රටෙන් ආරාධනා එනවලු ඒ කවුරු හරි විශේෂ මේ වගේ හදිසි ආන්තරාවක් يعني පුංචි දහස් බරු වයස් දරුවෝ ඒ තරුණ වයසවල ඉන්නේ නැත්තෝ හදිසි වෙච්චාම ඉතින් ගෙවල් වලට බොහොම දුක් වෙනකොට ඈත ඉන්න පයින් බොහෝම ප්‍රසිද්ධ වුණා කියලා. ඉතින් එහෙම කර කර මේ හැමතෝ හැමතැනම ඇවිදවිද ඉන්න වෙලාවෙදී අම්මලට වෙලා. ඉතින් මේ ආම්දුර බණකට ගිය වෙලාවේදී අනේ අම්මා නැති වෙලා. ආම්දුරවන්ට බොහෝම ලොකු කනගාටුවක් ඇති වෙලා තියෙනවා. විජහාට ගෙදර වෙලා බලනකොට නැති. ඉස්සාට බැඳගෙන අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු බේරන්න බැහැ. පස්සේ දායක වණ්ඩ ගන්න කියලා පන්සලේ කාමරයට දාලා වහලා තියෙනවා. මේ හාමුදුරුවෝ ඇඳ පදාගෙන මැරෙනකන් කෑ ගන්නවා. ඉතින් දැන් විශාල රට රාජ්‍ය වල මිනිස්සු වෙනවනේ මේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න මරණයේදී දුක නැති කරන්න ඇති පිටපත බණ කියන. ඉතින් දායකකවල අද අද බණ කියන්න බෑ පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා ගේට්ටුවේ. ඊළඟ කාමරයට ගිහින්වලු ස්වාමීන් වහන්සේ මේක දැන් යහුලක් වෙන්නේ. ජාබවංශයේ මේ විදිහට කෑ ගහනකොට හිමීට කෑ ගහන්න දෙනකට ඇහෙන්නේ නැතුව ඉඳ නැත්තම් මේක කරන්න බෑ. ඉතින් ආහඳුර මොන විදිහෙම පෙරක්. ඒ දායකයෙක් වළු මෙච්චර සෙනඟක් ඇවිල්ලා ඉන්නවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඇති කරගත්ත මේ කීර්ති නාමයට කෙල්ලක් යනවා. ඉතින් ඔළුව සලකලු උඹට තේරෙන්නේ නැත්නම් මේ මගේ අම්මනේ කිව්වා. අනුන්ගේ අම්මට බණ කියන්න අපි හරි දක්ෂයි. තමන්ගේ අම්මා වුණාට පස්සේ ඉතපත් බැතන නඩක. නිසා මේ දුක කියන එක අපි බෙදාගෙන කණ එකක් මිස මරණය කියන එකක් නෙවෙයි. අපි මේ පුද්ගලයා කෙරේ තියන බන්ධනේ හැටි හැටියට බෙදාගෙන අඩක. ඇත්තටම අපච්චි නැති වෙච්ච වෙලාවේ මම උපස්ථාන කර කර ඉඳලා මට හොඳට මතකයි මේ මිනිහ දිහා බලනකොටම මට කලන්ත හැදිලා වැටෙනවා මොන විදියකින් මුළු ඇඟම දාටි දාලා කලන්ත හැටි හැටි වැටෙනවා මට මොන විදියකින්වත් හිතන්න බෑ අපච්චි මැරෙන්න දුන්නේ මගේ වැරද්දෙන් කියලා වගේ උපස්ථාන කරගන්න බැරි වුණායි කියලා කනගාටු. ඊපස්සේ ඇදගෙන තමයි මාව ගියේ මේ සොහොන් කුත්තකාවටත් බේරන්න බෑ. මම යුනිවර්සිටි දෙවෙනි අවුරුද්දේ හිටියේ. මැරුණාට පස්සෙත් මාස ගාණක් යනකම් කෑමකට මට හිත දෙන්නේ නැහැ. අඳින්න හිත දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා වැඩකුත් නැහැ කියන්නේ මේ මේකනම් මරණේ අපච්චි හොඳට පන්සිල් දකපු කෙනෙක්. ඉතින් කිහිපෙදි කියවෝ මම මේ වගේ පන්සිල් පත පහම කඩලා තියෙනවා. කිසිම ගුණයක් තිබුණේ නැහැ මම. ගාමට ඒක උඹ මැරෙන දවසේ ওই මට්ටමට එන්න හම්බ වෙන්නේ නැහැ. තුමා කරනරා දුකටපත් වෙලා මැරෙන්නේ. ඉතින් ඒ හිමකේ මොකද්ද මේ හම්බ කරගෙන කන්ට මේ කරන වැඩේ කියලා සම්පූර්ණම නිකන් මේ එන ගහච්ච සෝම් පිච්චනයක් වගේ මගේ හිත. කොහොම ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා අපේ මේ පන්සලේ ඇවිල්ලා ඉන්න තාපස කෙනෙක්. ඒ අතර කියපුවා ඕනේ ප්‍රශ්නකට උත්තර දෙනවා යන් කියලා. ඉතින් මම කොහොමද එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඉතින් කියලා කොහරි පන්සල් යන්න නැති එක පන්සල් යන්න පටන් හැම ඊටම ගියාම ඒ අත්තා ඉති ප්‍රශ්න මම උනාකට කිව්වේ නෑ ප්‍රශ්න අහන්න දෙයක් නෑ කවුරු හරි එක්කෙනෙක් කතා කරලා කිව්වා ඒ gedara මරණයක් වෙලා තියෙනවා මේ ඉන්න කනකාටුන් ඉන්නේ කියලා. අර මනුස්සයා කිව්වා වෙච්චව පාඩුවේ ප්‍රමාණය තමයි අඬන්නේ කිව්වා. Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණය තමයි අඬන්නේ පාඩුවක් වුණ නැත්නම් කවුරුත් අඬන්නේ. ඒක මම කල්පනා කරපුවා මම මෙච්චර ඇඬුවේ එහෙනම් මට වෙච්ච පාඩුවට කියලා. මම පිළිගත්තේ නැහැ. මම හිතුවේ නෑ මේ මට වෙච්ච පාඩුවටයි මම මේ අඬන්නේ මං හිතුවේ එහෙම නෙවෙයි. මේ අප්පච්චි කියලා තියෙන කැක්කමටයි මේ අඬන්නේ. බලන්නකො මට තියෙන කැක්කමටම තමයි මං අඬන්නේ. මේ කියනකට හුඟ දෙනෙක් අකමැති වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් සත්‍ය නම් ඒකයි. බුදුචානන්සේ සඳහන් කරන ඔබේ සක්කාය දිට්ඨිය ඔබ කොච්චර බදාගෙන ඉන්නවද? ඒ සක්කාය දිට්ඨිය ප්‍රමාණයට තමයි අනිකත්තන් කෙරෙහි ඇලීම් බැඳීම් ඇති කරන්නේ. ඒ ප්‍රමාණය තමයි දුක. නිසා එකම මරණය වුණාට එක එක නායක බෙදා ගන්න ප්‍රමාණය වෙනස්. ඒ නිසා අපි මරණය ආපුවාම කාටත් ඒක බෙදා හදා ගන්න කියලා ටික ටික ටික ටික එක තේරුම් කරලා දෙන එක තමයි කරන්නේ. ඒක නිසා ඒ දුක්ඛ සත්‍ය විස්තර කරනකොට සබ්බම් පරිඤ්ඤයයන් කියලා කියනකොට සියලු දුක් හාත්පසින්ම වටහාගත යුතුයි. ඒ නිසා මම නැවතත් මතක් කරනවා දුක් සොයා යෑමක් කිසිසේත්ම බුද්ධ ධර්මයේ කියන්නේ. මට මේ ජාති දුක මරණ දුක ආවෙ නැහැ නිසා මම ජාති දුක හොයාගෙන යන්න ඕනේ මරණ දුක හොයාගෙන යන්න ඕනේ දෙයක් නැහැ. පැමිණිච්ච දුකට කිසිසේත්ම මඟ අරින්නවා. ඒ දුක නොවිය යුත්තක් මේ වෙලාවෙ නොවිය යුත්තක් මට නොවිය යුත්තක් මෙතනදී නොවිය යුත්තක් කියලා හිතන කියාට පස්සේ තමයි අපිට විශාල අවුලක් වෙන්නේ. වෙන්නේ වෙන්ට ඕනේ දේ. ඒ නිසා මේ පැමිණි දුකට මුහුණ දීම තමයි අපි පුරුදු කරන්න ඕනේ. ඒක පුංචි දරුවටත් එකයි, මදහත් එක්කනවත් එකයි, භාවනා කරන එක්කනවත් එකයි, නැති එක්කනවත් එකයි. ඒක නිසා ඒකට පුහුණු කිරීමේදී මේ පරිසරය වෙනස් කරන්න ඕන කමක් නැහැ මරණය පේන කිය. ඒ මරණයේ මම ඉස්සෙල්ලක් මතක් කරා මේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනකොට මරණේ පැති දෙකක් කියනවා. එකක් තමයි මේ සම්මුති මරණය මේ මූර්ත කලයේ පෙරේට හැලෙන එක. අනිත්‍යක තමයි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාරක් වෙන මරණ. ඒ නිසා අපි ගොඩාක් මේ මරණ ගැන කතා කරනකොට ඕට ඕනට වැඩි බර දාන්නේ අන්න අර ක්ෂණික මේ සම්මුති මරණ. නමුත් භාවනා කරනකොට පුත්‍ර ඥානාන්ත මතක් කරලා දීසත් හැම චිත්තක්ෂණයකම මෙරි මෙරි උපදිනවා නම් අපිට මේ චිත්තක්ෂණයේ මේ පැමිණලා තියෙන වේදනා සාත්‍ය හිතවිලි ආනාපාන ආදී සෑම දෙයක්ම මරණ දෙයක් ඒකා චිත්තක්ෂණයේ අලුත් දෙයක් කියලා බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක මම හිතනවා ලොකු රැඩිකල් එහෙම නැත්නම් ලොකු විප්ලවවාදී ලොකු සෙල්ලක්කාරී අදහසක් කියලා. එතකොට මේ මරණය මරණ සංකල්පේ මේ චිත්තක්ෂණයට ගන්නකොට ඒක ජීවිතයක් වැඩි කරන්නේ සජීවීකමක් වැඩි කරන්නේ අප්‍රමාදයක් වැඩි කරන්නේ සත්‍යයක් වැඩි කරන්නේ. නිසා සරුවඥාන්සේ දේශනා කරනවා මහණෙනි මේ මරණ සංකල්පනා නැත්නම් මරණ මරණ අනුස්සතිය තමයි අමරණීයත්වයට දෙන එකම පාරක. ඒ කොහොමද යම් කිසි කෙනෙක් මේ අත්තම්මා මැරුණා, අම්මා මැරුණා, මල්ලී මැරුණා, අයියා මැරුණා කියලා. නිතරම මරණය ගැන ඇහෙනවා නම් ඔය ඕන නැති ඉලක්කාරිකම්, ඕන නැති ඊර්ෂ්‍යාකම්, ඕන නැති ක්‍රෝධකම්, වෛරකම් එන්න විදියක් නැහැ. මේ විදිහෙන් මේ මම වෛර කරන එක නම් දන්නවා මාත්‍තර. එච්චර මහ ලොකෝට මේ හම්බ කරන හිටියර ධනවන්තයත් කරනවා, කුලවන්තයත් කරනවා. ඒකට එච්චරම අපි ජීවත් වෙන්න සදා ජීවත් වෙනවා. මේක අර දැඩි දේ ගන්නේ. ඒක එතකොට මේ පුද්ගලයාට වෙන්න තියෙන කාය වචී කාය දුස්චත්ත වචී දුස්චත්ත අඩු වෙන බවට සර්වඥාන්සේ වගකීම. යම් කිසි කෙනෙක් නිතර මරණය සිහිපත් කරනවා නම් ඒ මනුස්සයා දැඩිසේ කාම ආසාවට අහු වෙලා අනුන්ට හිංසා කරන්න යනවා. දැඩි ද්වේෂයට ලක් වෙලා අනුන්ට කරදර කරන්න යනවා. ඒ වගේම දැඩි මෝහයට ලක් වෙලා ජීවිතේ නාස්ති කරන්න යන්නේ නැති නිසා ඒ ඒ චිත්තක්ෂණයේ අවදිභාවය වැඩි කරන නිසා ඒ අවදිභාවය තුලින් ඔහුගේ ජීවිතේ ජීවත් කරවන නිසා එවැනි කෙනෙක් මැරෙනකොට මරණය බොහොම සුබ මරණයක් කියලා. එහෙම නැත්නම් අපරණීය පස්සට යන්න පුළුවන්. ඒක තමයි ওই සමසීසී නිවන කෙනකින් අපේ සඳහන් කරලා තියෙන යම් කිසි කෙනෙක් හොඳට බණ භාවනා කරගෙන ඉන්නවනම් අවසානයේ මරණ චිත්තක්ෂණයේ මරණ වේදනාව මත නිවන් දකින්න පුළුවන් ගතියක් තියෙනවා. අර වේදනාව මත. ඒකට බොහෝම කිච්චු ඒකම නෙවෙයි අත්දැකීමක් තමයි ඔය මරණ පැය අත්දැකීම කියලා දැන් ඔය කරන තොරතුරු වලින් හම්බෙන්නේ මේ පරිශන වලින් ලැබිලා තියෙන්නේ. ඒ මරණ චිත්තක්ෂණේදී පුදුමාකාර මේ කිසිම භාවනාවක් කියන්න බැරි තරම්. ඉතාමත්ම පිරිසුදු චිත්ත තත්ත්වයට යන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ අපි මේ එදිනදා ජීවිතේ තියන්න මොනම කරකැලයක්වත් හිතට වදින්නේ නැහැ. ඉතින් එහෙම දැනට විශේෂ මේක වෙන්නේ ඔය මේ පප්පිකක්කම් වලට ඇවිල්ලා හදිස්සියතාවකාලිකව තප්පර ගාණක් නාටි ගාණක් අප්‍රාණිකව ඉඳලා නැවත පණේ නැත්තු ගැනයි මේ මරණපය අත්දැකීම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම ආපු යැත්තෝ පහුගිය දවස්වල සමාජ සංස්ලේෂණයකට සමීක්ෂණයකට ලක් කරලා තියෙනවා 140ක්ම එකම දේලු කියන්නේ. මේ වෙලාවේදී තාමත් මම ආවේ අකමැත්තේ. මරණය දැන් එන්න හදන්නේ බෑ. මැරෙන්නේ නෑ. මට ජීවිතේ ඕනෑ කියලා රණ්ඩු කර කර කර කර ඉඳලා ඒක චිත්තක්ෂණයක තීන්දුව වෙනවලු වෙන මට අවස්ථාවක් නෑ. දැන් ඉතින් මරණය පිළිගන්නවා. ආන්නේ පිළිගන්න වුණා කිව්වට පස්සේ මම හැමදාම මරණය සිද්ධ වෙන කවදාකවත් ඒ චිත්තක්ෂණයටපත් වෙන්නේ නැතුව මැරෙන්නේ. එතකම්ම මේ ශරීරයේන වේදනා උතුමාකාර දෙතවර වීමක් වෙනවා. එකක් වේදනාව අනිත් එක ඒක පිළිබඳ වෙන චිත්ත පීඩාව. නමුත් මේ මරණය පිළිගත්තට පස්සේ හුදු වේදනාව විතරයි වේදනාව මැදින් චිත්ත පීඩාව නැති වෙනවා. සර්වඥයන් සඳහන් කරන්නේ අපිට කායට වේදනාවක් ආවම මේක උලක් කියලා. ඊතලයක් කියලා. ඒ ගැන කනගාටු වෙනකොට ඒක දෙවෙනි උල එයාට වළක්වන්න බෑ කියන්නේ. ඒකට දරන්න බෑ කියන්නේ. අර පළවෙනි උලෙන් වේදනාවක් වෙන නතරුන දරන්න පුළුවන්. අන්න ඒ වගේ යම්ම චිත්තක්ෂණයක මරණය පිළිගත්ත ගම කායික වේදනාව එතනින් නතර වෙනවා. ඒ ගැන පශ්චාත්තාප වීම නැති වෙනකොටම මේ වේදනාව හරහා යෑමක් ගිහිල්ලා සම්පූර්ණ නික්ලේශී වූ පිරිසිදු වූ චිත්ත tattwiක ඒ පුද්ගලයාට මේ බරක් නැති රූප සත්ත්ව ගන්ධ රස වලින් විනිර්මුක්ත වෙච්ච චිත්ත සත්‍යකටපත් වෙනවා. ඊට පස්සේ වගවීමක් නැහැ කාටවත්. සම්පූර්ණ තතු ආපු කුරුල්ලෙක් වාගේ නූල කල්ලගේ සරුංගලයක් වාගේ පුදුමාකාර මේ විවේකයක් ලැබිලා ඒ නැවත පණ එනකොට තමයිලු ඊටාම කනගාටුවක් ඇවිල්ලා අර පරණ පුරුදු ශරීරයට රින්කට. එතෙන්ට එනකම් පුදුමාකාර ඒ විමුක්ති රසයක් පිළිගන්නවා. නැවත පණ ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම 50පට්ටියේ ලකුණු තුනක් ඉතුරු වෙනවා. පොදු එකක් තමයි ඒ පුද්ගලයා කවදාකවත් ඊට පස්සේ Taman Taman කාලකන්‍යයි කියලා කියාගන්නේ. මම කනගා මම පස් මම පහුකාරේ කවදාකවත් කියන්නේ නැතුව ඊට පස්සේ හැමදාම Taman කෙරේ පුදුම මෛත්‍රියක් ඇති වෙනවා. දෙක කවදාකවත් ජීවත් වෙන සතෙක් කෙරේ වෛරයක් ඇති වෙන්නේ නැහැ. තවත් කෙනෙක් ගහන්න, පණින්න වෛර කරන්න හැංගීමක් එන්නේ. තුන්වෙනි එක ඒ පුද්ගලයා ඉදා ඉඳලා පුදුම විදිහට ඉදිරිය බලන ප්‍රගතිශීලී පුද්ගලෙක් වඩපත් වෙනවා. නිසා ඒ தත්තර ගියාට පස්සේ ආවේ නැත්තම් එහා පැත්තට ගියා නම් අපිට මේ තොරතුරු නැහැ. අද තේරලා තියෙනවා මේ මරණ මොහොතදී හම්බෙන අත්දැකීම මේ ජීවිතේක භාවනා කරලා ලබනකට වැඩිය ලොකු ඉන්සයිට් එකක්. එහෙම නැත්නම් ලොකු ඥානයක් වඩපත් වෙනවා. ඉතින් සරුවත් යනවාසේ මේක තමයි අපිට මේ ජීවත් වෙන ගමන් නිතරම මරණානුස්සති භාවනා කරන්න හදනකොට තමයි පුළුවන් වෙනවා මෙන්න මේක කිතු தත්වලට යන්න. උපමාවක් විදිහට මට පදගයි කතුකුරුන්දි ඥානන්ද සාහිත මෙන්න මෙහෙම භාවනාවට මේක කිතු කරගන්න උපමාවක් දුන්නා. අපි සමහර වෙලාවල් වලට ආනාපාන සතිය කරගෙන ඉන්නකොට ඒ ආනාපාන සතිය හිතිවිලි එන නිසා නිතරම කැරේ. ඉතින් ටිකක් දුර යනකොට කොහි ගියාද නැහැ හිත කොහි ගියාද නැහැ ආන මේ හිතිවිලි වල වැටලිලා. තමයි වේදනාවක් ඇවිල්ලා වේදනාවේ උග්‍රවත් තත්ත්වේ නිසා ආනාපාන කරගෙන යන්න පැවිලා හරියට වේදනාවත් එක්ක නිකන් හෙලෙත් ආඩුවක. ඔළුවට ඔළුව දාලා රණ්ඩු කරන වෙලාවක් එනවා. තමයි සද්දයක් ඇවිල්ලා ආනාපාන කැඩිලා සද්දෙත් එක්ක මේ වගේ හෙලෙත් ආඩු කරන වෙලාවක් එනකොට අපි ආනාපානිය අතහැරලා එක්ක සද්දෙට හිත යට වෙනවා. වේදනාවට හිත යට වෙනවා. එහෙම නැත්නම් හිතවිලි වලට හිත යට වෙනවා. නැත්නම් නිදිමතට හිත යට වෙලා පාවා අන්නේ පාවා දෙන වෙලාවක කාට හරි එතකොට අර බාධාව බරපතලනේ කරගන්න දෙයක් නැති වෙලාවෙදී ඉතින් කරන්න දෙයක් නැහැ සත්‍ය නිසා හිත ගන්නවා කියලා හිත හදාගන්න. අන්නේ වෙලාවේදී කල්පනා වෙනවා නම් මේ මම මරණ වෙලාවේ මේ මගේ අන්තිම ආනාපානයි කියලා. මේක මගේ අන්තිම ආනාපානයි කියලා අපි කොච්චරක් උනන්දු වෙයිද කියලා. මේ මගේ අන්තිම හුස්ම නම් අපි කවදාකවත් ඔය වගේ දෙයකට පාවා දෙන්නේ නැහැ. ඒ නිසා නිතර හිත ගැටෙන කෙනාට මතක් කරන්න කියනවා පුරුණලද මෛත්‍රී අනුපාවනාව නැත්නම් මරණානුස්සතියේ මේ මගේ අන්තිම හුස්ම නම් මම කොච්චර සැලකිලිමත් වෙයිද? ඒ නිසා හැම වෙලාවෙදීම බාධාවක් එනකොට මරණානුස්සති භාවනා කරපු එකනට අවස්ථාවක් තියෙනවා. බාධාව බලවත් වුණත් මේ මගේ අන්තිම හුස්ම ඒක අතාරින්න බෑනේ. අල්ලගෙන යන්න පුළුවන් ගැටයක් ඒ හැම දෙයකින්ම කරන්නේ මේ එළඹිච්ච දෙයට මුණ දීගෙන යන එක. මරණානුස්සතියෙන් කරන්නේම අප්‍රමාද වෙන්න ප්‍රමාදයට වෙන්න දැනව පුළුවන් තරම් අප්‍රමාදී තත්ත්වයටපත් කරන්න කරන්න කරන්න හැම මොහොතකම මේ සීපත් කරන්න කරන්න හැම මොහොතකම ජීවි ගතිය සජීවි ගතිය අප්‍රමාදය සතිවැය ඒක සීපත් කරන්නේ අර සම්මුති මරණය නෙවෙයි මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසවෙන මරණය ඒක අපි විපස්සනාව ගත්තා ඒ කතා කරන්නේ සම්මුති මරණය ගැන කරන මරණානුස්සති භාවනාව අපි කරන සමත උපක්‍රමයක් විදියට ආනේ විදිහට ජීවිතයේම කොටසක් ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් මරණය කියලා දැනගන්න එක කාලකන්නිකමක් නෙවෙයි. නමුත් ඒක සාමාන්‍යයෙන් ඔය තරු ජීවිතවලටත් පටිච්ච චිත්තනේ කියන එකත් ඒක ගන්න අමාරුයි. ඇත්ත හිතන්නේ මේ කොහෙදෝ යන මරණ දුකක් මේ ලස්සන ජීවිතයකට ලං කරලා අපරාධ ජීවිතේ කාලකන්ණ කරගන්නවා. ඒ නිසා කවදාකවත් මරණය හොයාගෙන යන්නත් එපා. ඕම අනේ මේ අමෝරාවේ පටවන්න යන්නත් එපා. නමුත් එන සෑම වෙලාවකම මේක බාර ගන්න මට්ටමේ එන එන ප්‍රමාණයට සම්බන්ධ කරනකොට මැරිච්ච කෙනා අපිට ලොකු පණිවිඩයක් දෙන. දූත මෙහෙවරක් කරන්නෙක් විදිහට තමයි අපිට සලකන්නේ. අපි කාමයෙන් මත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා ගමන යනකොට පොඩි මතක් කිරීමක් කරනවා. මෙන්න මෙතනයි තනිය. අන්න ඒ වගේ මේ පැමිණි දුක්වලට දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරනවා නම් අපිට මේ භාවනා කරනකොට අපි කරන චෝදනා මේ භාවනා කරනකොට අපිට මතුවෙන මේ කරදර ඉවත් කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා යම් කෙනෙක් හිතනවා නම් අන්න ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන එකයි මේ සාරිපුත්තු සාංශය සඳහන් කරන්නේ. භාවනා කරන පැමිණෙන දුක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒකට සාදර වුණාට පස්සේ ඒක හැටි වෙනස් වෙනවා. යකා වුණත් මූණ දුන්නත් වෙනස් වෙනවා. ඉතින් මේ මූණ දීමේ ශක්තිය ඇති කරන්නයි කල්ලාතුව සීලයක් සමාදන් කරවලා සමාධිමත් හිතකින් ඊයේ දිනුනට වැඩිය කරදරයකට අද මොන දෙමින් එnde එnde එnde එnde ටිකක් සාද්ද මැද ටිකක් වේදනාව මැද ටිකක් මේ හිතවිලි මැද ආනාපානේ කරගෙන කරගෙන කරගෙන යනකොට එnde එnde එnde එnde මේට වඩා උච්චතර කරදර මැද උනත් ආනාපානේ කරන්න පුළුවන් බවත් ඒ ආනාපානේ තුලින් ඇති කරගන්නා වූ සතියෙන් සමාධිය අර කරදරයත් විපස්සනානුකූලව විනිවිද දකින්න පුළුවන් බවත් තේරුම් ගත්ත දවසේ කරදරේ තවදුරටත් කරදරයක් වෙන්නේ නැහැ. ඒ බාධකේ සාධකයක් වාටපත් වෙනවා. එතකොට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කු මුදපාදි කියලා බුදුහාමුදුරෝ දේශනා කරපෙක තේරෙනවා. අපි මෙතෙක් කල් හිතුවේ මේ එන කරදර ඉවත් කරලා කහාට හරි කියලා යදලා යාප්පු වෙලා බුදුහාමුදුරන්ගේ සරණ ඉල්ලලා භාවනා කරා. පුතේ යන කියන ඒකට මට කරන්න දෙයක් නැහැ. මේ පැමිණෙන්නේ කතාවක් කියන්නේ රහසක් කියන්නේ පරිවිඩයක් කියන්නේ ඒකට මුණ දුන්නොත් පෙර නොඇසුණු විරු විදුවට අප කරා පැමිණෙන සෑම දෙයක්ම පරම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හේතුවක් වෙනවා කියනකොට ජීවිතයේ තියෙන මේ අෂ්ටලෝක ධර්මයන් විශේෂයි කම්පාන වෙන ගතියක් එන. ඒක ඉතින් මම නැවතත් මතක් කරනවා තරුණ ජීවිතවලට මේක ටිකක් අර වැඩි. ඇත්තට හිතන්නේ එහෙම නෙමෙයි ඒවට අපිට වෙන උපක්‍රම වලින් නැත කරන්න ඕන. නමුත් අවුරුදු 50 පණිනකොට 45 පණිනකොට කාටත් තේරෙන පටන් අර ගන්නවා. ඇස් පිළිම ටිකක් අඩු වේගන යනකොට, කන් ඇහිම අඩු වේගන යනකොට, ඉස පැහිගෙන එනකොට, අමරලි වෙටිගෙන එනකොට තේරෙන පටන් ගන්නවන පරිබාහිරයෙන් ගන්නා වූ කිසිම උපක්‍රමයකින් මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අත් කරන්න බෑ. පොඩ්ඩක් එහෙම තල්ලු කරන්න පුළුවන් නමුත් ඒක එනවා. ඒක බාර ගන්න දවසේ එනකොට තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ නැත්නම් දුක දුක වශයෙන් තේරුම් ගැනීම සම්‍යක් දෘෂ්ටිය පහළ වෙනවා. ඒක නිසා මේ ධර්මයේ තියෙන ආ වූ මේ සම්‍යක් දෘෂ්ටිය මුග දෙනකොට පේන්නේ මේ අනවශ්‍ය කරදරයක් විදියට. හැබැයි මම සන්තෝෂ වෙනවා ඔය බේතන්පවල සාමිතුමා වගේ කෙනෙක් පහළ දක්ෂ ව්‍යාපාරය ඇති කරුවාට පස්සේ එතුමා කියලා දුන්න මේ ලස්සන තරුණ ජීවිත ගත කරන ගමන් දුෂ්කර ජීවිතයට හැඩ ගැහිම බාල දක්ෂකමක් කියන්නේ. ඒක බය අඩුකමක්වත් දුක ඊළඟන යාමක්වත් නෙවෙයි. බාල දක්ෂ දක්ෂිකාව කරන්නේ මොකද? හොඳට ගෙදර කන්න බොන්න තියෙති කැලේට ගිහලා කැම්ප් එකක් ගහගෙන ඒ තියෙන දුක් වලට හුරු කරන එක. සර්වඥාසත්‍ය එකයි කිව්වේ භද්‍ර යවවන වයසේදී හොඳට කලු කෙස් තියෙති තරුණ වයසේදී ඥාතියින්ගෙන් සහ වස්තුන්ගෙන් වෙන් වෙලා කවුරු හරි දෙන බතක් කාලා කායින් හරි අම්මෙල සිවුරක් අඳන ගහක් ඇත්ත වෙලා මේ බාලදක්ෂ ව්‍යාපාරේ පටන් ගන්නවා. එතකොට උන්වහන්සේ දන්නවා දුක එනකොට ලෑස්ති. ඇත්තම ලෑස්තිලා ඉන්න කෙනාට එන දුක අනෙක් කෙනාට වඩා කියුණු නැහැ. හොඳට දරා ගන්න. ඒ නිසා පරිඤ්ඤය කියන වචන හොඳට මතක තියාගන්න. පරිඤ්ඤය කියලා කියන්නේ තමා කරා පැමිණෙන දුකට මුහුණ දෙන එකයි. එතකොට හොඳම පරම සත්‍ය තේරෙන දේ තමයි එකම සංසිද්ධියකදී එක එකනට පැමිණෙන්නේ දුකේ වෙන වෙන තත්ත්වයන්. කවදාකවත් එකම මලකෙතර දෙන්නේ එක ගන්නට කනකාටු වෙන්නේ. ඒක එක්කනාගේ රස වෙනස්කම් තියෙනවා. ඒක දැනගත්තා නම් අපිට තියෙන මේ දුකට හේතුව අපේ තෘෂ්ණාවමයි. දවසක් විසාකාවගේ ලස්සන හොඳම පුරකල්ම පුරුබූටිම මිනිපිරියක් අකාලෙමිය. අකාලෙමිය ගියාට පස්සේ ඒ ආධාර කටයුතු කරලා විසාකාව ආපහු එන ගමන් සරුවත්නාජ වන්දනා කරලා සරුවත්නාජේ ඒ දැරිවිගේ ಗುಣ කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මට දරුවෝ 20යි. ඒ දරුවෝ 20න්ගේ දරු මුණුබුරෝ මෙච්චරයි. ඒ ඔක්කොටම හිටපු හොඳම හුරකල් කෙල්. ඉතින් අපි හොඳට හකපලා හිටිය කොහොම හරි මරණය සිද්ධ වුණා. මට මොන විදියෙන්වත් දරන්න බෑ. මේ සෝවාන් වෙච්ච උස්තමාවියක් මේ කතා කරන්නේ. ඒක සරුවචනන්ච අහනවා අපිට දැන් දරුවෝ 20නේ. මේ සවැත් නුවර ඉන්නා තාකල් පිළිස තේරුම්බේ දරුවෝ වෙනවනම් කැමතිද? අනේ සාත මට ඒත් මතකයි. අට කෙලක් අට කෝටියක් යන ගාවයි කියලා. ඒත් මට මතකයි. ඒක සරුවචනන්ච කියනවා අට කෝටියක් ජනතාවේ හිටියා නම් උඹේ දරුවෝ වුණා නම් දවසට කී දෙනෙක් මැරෙනවා? 100ටම අඬන්න වෙනවා. ඒ නිසා ඔබ අඬන්නේ උඹේම උවමනාවේ පටවගත්ත දෙයක්. ඒක නිසා මේක තමනුත් අනාත්මයි කියලා දන්නවනම් තව කෙනෙක් මරණයි කියලා අනන්ත අයිතියක් කොහෙද තියෙන්නේ. Taman ආත්ම නම් අර කෙනාට මම සලකන්න ඕන මට යව රැක ගන්න තිබුණා නැත්නම් මගේ යුතුයකම් පහරනවා කියලා ගන්න නම් අනිවාර්යයෙන්ම ආත්ම දෘෂ්ටියට යනවා. අනාත්ම දෘෂ්ටිය නම් මමත් මැරෙනවා නම් කොහෙද අපිට අයිතියක් තියෙන්නේ? බොහොම ලස්සනට පෙන්ලා කියලා තියෙනවා මේ මරණයේදී ඇති වෙන දුක අපි ඒකෙන් අපිට වෙන පාඩුවක් අපි ඒ කෙනා කෙරේ තියෙන තෘෂ්ණාවත් නිසා ඇති වෙන දුකක් දැන් යුද්ධදී ලංකාවේ හමුදා මරනකොට අපි ආඬ දෙමළ මිනිස්සු හමුදා මරනකොට සන්තෝෂයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකේ කිසිම කැතකමක් නැහැ ඒකත් මරණය තමයි ඒත් රට වෙනුවෙන් සරණට වැදති විදුන් රණ විරුවෙක් තමයි මේ පැත්ත ගන්න වෙන කනගාටුන අර පැත්ත කනගාටු. ඒ මොකද අපි සිංහලින්ද? ඕකම අනිත් පැත්ත වෙන්නේ දෙමළ පැත්ත ප්‍රශ්න දිහා බැලුවොත්. එනිසා මේ මරණය පිළිබඳ අපේ තියෙන සංකල්ප මත තමයි මේක ඇති වෙන්නේ. කියන්නේ අපි මේකට තියෙන තෘෂ්ණාව මතයි. එනිසා මේ දුක්ඛ සත්‍ය කරා පැමිණෙන දුක් වලට මුහුණ දීගෙන යනකොට තියෙනවා. ඒක වැඩියෙන් අපි විඳවන්නේ වැඩියෙන්ම තෘෂ්ණාව තියෙනකොට තමයි. එතකොට මේ විඳවීම බලහින්නකොට එතනම යට පහනක් පත්තු කරපුවාම මේ පහන විසින් පහන මොලට ආලෝ අන්ධකාරයක් පහසුරව ගන්නවා. පහන හැම වෙලාවෙම තියෙන අන්ධකාරය. අන්ධකාර පතන. මේ වගේ තමයි මේ දුක දිහා බලාගෙන ඉන්නකොට හොඳට තේරෙන දුක විසින්ම එතනම පෙන්ලා කියලා තියෙනවා මෙන්න මේ තෘෂ්ණාව නිසායි මේ දුක ඇති දුක කවදාකවත් ප්‍රසන්න හිතකින් බැලුවේ නැත්නම් අපිට දුකේ හේතුව පේන්නම කාගේ හැද වෙන චිත්තක්ෂණයක වෙන කෙනෙක්ගේ වෙන තැන. නමුත් දුකට මූණ දුන්න දවසේ දුක්ඛ සත්‍යයට පැහැදිලිවම පේනවා කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන තෘෂ්ණාව. ඒ නිසා ඒ සම්‍යක් දෘෂ්ටිය දුක දුක වශයෙන් දකිනකොට දුකේ හේතුව දක්වන්න පුළුවන් වෙනවා. අන්නේ දුක දැනගන්න පුළුවන් ශක්තිය තමයි මේ දුක්කට හේතුව පිළිබඳ සම්‍යක් දෘෂ්ටි වෙන්නේ. ඉතින් ඒක දැක්කා නම් ඒ දුක දුකේ හේතුවත් පුදුම සතුටක් ඇති වෙනවා. තාම ප්‍රශ්න ඉවර වෙලා නැහැ. නමුත් සතුටක් ඇති වෙනවා මේ දුක් මරණය මම වෙනදා නොදැක්ක විදිහට, නොදන්නා විදිහට මරණානුස්සතියටපත් කරපු නිසා මේ මරණය තුළ ධර්මතාවයක් තියෙනවා දහම් ගැඹුරක් තියෙනවා ඕචාවක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ දුක්ඛ සාන්තියක් හිතට එනවා. ඒ අපච්චි නැති වුණාට පස්සේ ඒ තාපරතුමා කියපු වචනේ මම නැවත නැවතත් කල්පනා කරලා බැලුවා. මේ මරණයේදී මං ඇඬුවේ මට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට මගේ තිබුණ කැමැත්ත ප්‍රමාණයට. ඔබත් මැරෙනවා නම් මින් එහාට තවදුරටත් බෑ මේ වගේ මේ කාම ආසාවල් දිගේ දුවන්න කියලා ටිකටෝම හොයන්න පටන් අරගත්තා. එහෙනම් මොකද්ද කරන්නේ? 77 හිත උනේ 87 වෙනකම් ටිකටෝම කෙරුවේ මේකමයි කල්පනා කරේ. මම හැබැයි එකක්වත් වැඩ අතාරින්නේ. ඒ අධ්‍යාපන කටයුතු දිගට කරා මම රස්සාවක වේ පුද්ගලික ආයතනයේ දවසින් දවස දවසින් දවස මගේ පරිවැඩි වීම සිදු වුණා ප්‍රොමෝෂන් හම්බුණා සියලුම සපතම්පත් හම්බුණා ඔත් දිගටම මට කල්පනා වුණා මේ එකකින්වත් මම හොයන්න ගිය ප්‍රශ්නට උත්තරේ නැහැ. ඒ හොයන හිතන කියන හැම දෙයක්ම හරියට මම හිතනවා මම මේ විදිහට ජීවිතය දිහා බලපු නිසා වේද. ඒක නිසා කවදාකවත් හිතන්න එපා මේ මරණය ගැන කල්පනා කිරීමෙන් කාලකන්ණික් වෙනවා. මරණය ගැන කල්පනා කිරීමෙන් ප්‍රගතිශීලී නොවෙනවයි කියලා. ඒක හොඳට කල්පනා කරන්න ඕනේ මැරිච්ච දවසේ හත් දවසේ කාණ්ඩන එක නෙමෙයි මම මේ කියන්නේ. හැමදාම අඩක්. එදා ගන්නලා ඉවර කරන්න හදන්න එපා. මේ වතුර ටික වක් කරලා අපි පින් දුන්නයි කියලා නැතර කරන්න එපා. මැරෙනවා මමත් මැරෙනවා. එක දවසක් මේ ප්‍රසිද්ධම මහාශී මේ තෙන් පුත් ආගමේ ඉන්න තපස්සලෙක් ඉන්න කන්දක් තිබුණලු. එයා බොහොම බලවත් බොහොම කෙනෙකුට ආශිර්වාද කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ දවසක් තාත්තා කෙනෙක් පුතෙක් කන ගහන ගිහිල්ලා කිව්වලු එතෙන් ගුරුවරයාට මගේ පුතාට ආශිර්වාද කරන්න. ඉතින් මේ ඇහුවලු දැන් ඔයාගේ තාත්තා කොයි කියලා. තාත්තා නර්මයි. තාත්තගේ තාත්තා මැරුණා. ඊට පස්සේ කළෝ සීයා කලා තාත්තා කලා උඹ මැරනවා ඊළඟ දරුවා මැරනවා. අර මොනසෝ කළෝ මේ මොනුගේ කාර්යයක්ද කතා කරන්නේ මං ආවේ මේ දරුවට සුබම තන. ඇයි මනස උඹට ඉස්සර තාත්තා දරුවා මැරුණත් මොන කරදරයක්ද? නිසා උඹ මැරුණට පස්සේ දරුවා මැරෙන එක තමයි ලෝකේ තියෙන ලොකුම සාක්ෂිය. ඔච්චර පිළිගන්නේ. අපි කියන්නේ මේ දරුවට සාන්ති කරන්න හදනකොට මරණේ නැතුව අනේ දරුවා දීර්ඝායසු වෙනවා. ඒකට අපි යමලා තාත්තමලා උඹ බෑනවා ඊගාට දරුවෝ බෑනවා. ඕක තමයි ලෝකේ සාන්තිය. මේක තේරුම් අරගත්තයි කියලා අපි මේ ජීවිතේට නිගා කිරීමක් වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන යන ව්‍යාපාර සාර්ථක වෙනවා. නැත්නම් මට නම් උනේ එකයි. අවුරුදු 10ක් මම ওই සංකල්පේ හිටියා. කිසිම දවසක මේ සත්‍ය හොයාගෙන යන්න ඕන කියන අදහස මගේ පිළිහුණෙත් නැහැ. ටිකතෝම අත තියෙන තියෙන හැම දෙයක්ම හරියන්න පටන් ගන්නවා. අධ්‍යාපනයේ කවදාකවත් තිබුණ නැති විදිහට ගොනු වෙන්න පටන් ගන්නවා. කතා කරන ඕනම කෙනෙක් එක්ක බොහොම සුහද වෙන්න පටන් ගත්තා. ඒ වගේම භාෂා දැනුම සෑම දෙයකම එන්න පටන් ගත්තා. ඒක නිසා මම බොහොම කරු කරනවා අපච්චි. අන්තිම දුක්ඛදා මැරුණේ මගේ ඇතේම මැරුණේ ඊට පස්සේ මම බොහොම ආසාවෙන් ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේව කරන්න ගියා මම දැක්ක උන්වහන්සේ පණ අපිට හැටි පැත්තේ. ඒ හැම එකක්ම දකින්න දකින්න දකින්න මට මේ මරණ මොහොතේදී එන මල පහ කරනවා අසුචි සැරව මුන්නම දෙයක් කිසිම ගාණක් නැහැ මම දන්නවා මේ ජීවිතය කියන්නේ ඔතන තියෙන්නේ මේ ගත කරන මේ සුඛෝපභෝගී ජීවිතයට වැඩිය ඒක බොහොම සත්‍යයක් තියෙනවා. අන්නේ සත්‍යයට මොන දුන්නාට පස්සේ මම මරණ වෙලාව මට වයස යන වෙලාව මට ඉච්චරම අලුතෙන් හිතා ගන්න දෙයක් නැහැ දැකලා. නිසා මගේ මේ අද්දගේ මම දෙන්නේ කොට උපස්ථාන කරනවා. අපච්චිට උපස්ථාන කරලා තියෙනවා ඥානාරාම ස්වාමීන්ට එදා ඉඳලා ඒවා දකින්න දකින්න මරණය තුලින් ඇත්තට මේ දෙන්නම මැරුණා. මම කොච්චර උපස්ථානේ දක්ව උනත් මල්. මැරුණට පස්සේ මට හම්බෙන අත්දැකීම දිහා බලනකොට හැම වෙලාවෙම සජීවී අත්දැකීමක් තියෙනවා. ඒ නිසා සාරිපුත්තු සාංශය සඳහන් කරනවා මේ මරණේ නෑයි කියලා මාත් නැති කරන්න ඕනයි කියලා අපි මේ ඉගෙන ගන්න දේ සම්‍යක් දෘෂ්ටිය වෙනවා නම් කවදාකවත් ඒක අංග සම්පූර්ණයි. අනිවාර්යයෙන් මරණේ ජීවිතේ කොටසක් කරගන්න මරණයේදී හෝ ජරාවේදී හෝ දෙදවීමේදී ඇති වෙන දුක ඒකාන්තයෙන් තමන් වග කියන්න ඕනේ මේ මොහොතේ දකින්න පුළුවන් මම වග වෙන්න අන්න එවැනි කෙනාට පමණයි Nirodha. ඒ සත්‍ය දැකීමමයි Nirodhe කියලා කියන්නේ. ඒකත් එකම. ඒකට යන මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි කියලා කියන්නේ මෙන්න මේ දෘෂ්ටිය. මේ චිත්තක්ෂණය මේ කයෙමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ කයේ මේ චිත්තක්ෂණය මෙතනමයි සමුදය සත්‍යය තියෙන්නේ. මේකෙමයි නිරෝධ සත්‍යය තියෙන්නේ. මාර්ග සත්‍යයත් මේකමයි කියන සම්‍යක් දෘෂ්ටිය නැතුව වෙන චිත්තක්ෂණයක් ගැන හිතනවනම් මේ චිත්තක්ෂණය මට භාවනා කළ ප්‍රතිඵල මගී කියලා කියනවනම් මට මේ බාහිර භාවනා කළොත් මට හිතිකිරෙනවා අනේ තුක්නදකින් කියනවනම් සම්‍යක් දෘෂ්ටියක්. ඔය කියන එක තමයි අපි අතර මේ ධර්ම සාකච්ඡා මාර්ගින් අපි ඉදි කරගන්නේ, මතු කරගන්නේ. ඔක් කවදා හෝ අපි තීන්දුව කරන්න වෙනවා මේ චිත්තක්ෂණ පිළිච්ච චිත්තක්ෂණ ඒක තුළ මේ මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය තියෙනවා කියන දැනුමටම තමයි සම්මියක් දෘෂ්ටි කරන්නේ. එහෙව් කෙනාගේ සංකල්ප කවදාකවත් අනුන් මත යැපිච්ච එකක් නෙවෙයි. කවදාකවත් වෙන චිත්තක්ෂණයක් මත යැපිච්ච එකක් නෙවෙයි. වෙන තැනක යැපිච්ච එකක් නෙවෙයි. මම දැන් මෙතන කියන සංකල්පය තියෙනවා. ඒ මිනිස්යාගේ වචනය, එම සංකල්ප ඇති කෙනාගේ වචනය කවදාකවත් අනුන්ට හේතු කරන්නේ නැහැ. දන්නවනම් දන්නවා කියනවා නැත්නම් නැහැ. ඒ වගේ මේ පුදුලයික කර්මාන්ත කවදාකවත් මේ අනන්ත අප්‍රමාණ සුඛෝපභෝගීත්වයක් ඉල්ලන්න හෝ ලැබිච්ච දුකට කනගාට වෙන එකක්වත් නෙවෙයි පැමිණි දුක් පැනිකහයි කියලා සම්මා කම්මන්තේ පවතින. ආජීවයත් එහෙමයි මේ අවශ්‍ය මූලික පහසුකම් ටික අපි ඇති කරගන්න ඕනේ. ඉන් එහාට නොමරෙ නැත්තන්සේ අනුන්ට ඊර්ෂ්‍යා කරගෙන එහෙම නැත්තම් වෛර කරගෙන මසරුකම් කරගෙන දෝන කමක් නැහැ. ලැබිච්ච දේ කවුරුත් එක්ක හදා බෙදාගෙන දාන සීල කටයුතු කරගෙන ඉන්න පුළුවන් ආජීවයක් හැදෙනවා. එතකොට එනවා සම්මා සතිය. නැත්නම් සම්මා සතියට කවදාකවත් ගන්න බෑ අර මුලින් කියන අපිච්චතා සන්තුෂ්ටි ආදී ගුණ නැතුව. අනේ එතකොට තමයි සමාධියක් ඇති වෙන්නේ. සම්මා සමාධිය කියන නිසා සරුවත්යන්ගේ සම්මා සමාධිය වෙන හැමදැනම මතක් කරලා තියෙනවා. සතිපා සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ත්‍යයක්. එන හැම සමාධියක්ම සතියේ පණ වේවිලා කියෙට. ඒ සතිය එන්නේ නෑ මේ ජීවිතේ මරණය අයින් කරලා ජරාව අයින් කරලා වියාදේ අයින් කරලා ගන්න චිත්තක්ෂණයක කවදාකවත් සතියේ. ඔක්කොම මේක ඇතුලේ තියෙන. එතකොට තමයි අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ මරණයක් සිදු වෙන වෙලාවක අභාග්‍ය සම්පන්න නොවිය යුතු කාල කණිතයක් නෙවෙයි පණිවිඩයක් තියෙන්නේ. සීතාසි කුමාරට සතර පෙර නිමිත්තේ එක නිමිත්තක් වාටපත් වුණා. ඒ මොකද උන්වහන්සේ ඒක පෙරපින් කරගෙන ආපු නිසා. සතර පෙර නිමිති දිටුවේ කරපු පින් නිසා. ඒක කනගාටුවක් කනගාටුවක් මේ පශ්චාත්තාවයක් වෙන්නේ ඒ ධර්මයේ නොදන්න කම නිසා. ඒ නිසා මේ වගේ දවසක අපි ඒ මේ කිය මේ මවට පින් දෙන්න ඕන. කොහොමද පින් දෙන්නේ? අපි පින් කරලා. මොකද්ද පින් කරන්නේ? වර්ණානුසුතිය කරනවා. මේ චිත්තක්ෂණේ වර්ණානුසුතිය කරනවා මේ අම්මා ගියා. ඔක තමයි ඔබටත් ඒ. මේ චිත්තක්ෂණේ මෙරි මෙරි තමයි ඉන්නේ. කියලා හිතන්න හිතන්න හිතන්න පුදුම එලඹ සිටි ගතියක් වර්තමාන මොහොතේ එලඹ සිටි ගතියක් වෙනවා. අන්නේ ඒක සීපත් කරන සීපත් කළා හිතන්න ඕනේ මේ මෑණියොත් ඉන්නකම් පින්දහම් කරගත්තා. පුළුවන් තරම් සත්‍යමත් වෙන්න උත්සාහ කරන්න ඇති. මේ මෑණියන් අපි පුදන්නේ මොකද්ද? අපි මේ භාවනා කරලා මේ වර්තමානුස්ති ගති කරලා මේ මේ චිත්තක්ෂණය උපදින පින්. ඒක ඒකට සාදු කියන අනුමෝදන් වෙන්නත් මේ මෑණියෝ ගාව හොඳ විපස්සනා ඥානයක් තියෙනවා. ඒ නිසා මේ වගේ පිරිසක් එක්ක බණ කියලා බණක් කියෝලා පිනක් අනුමෝදන් කරනකොට සාමාන්‍ය දානයක් දීලා සීලයක් රැකලා කරනට වැඩිය බොහෝම මහත්ඵල ප්‍රතිශංසයි. ඒක මම හිතනවා මේ මෑණියන්ගේ පිනක ලකුණක් කියලා. ඒ ඉන්නකම් පුළුවන් තරම් පින් කරපු නිසා මේ හැම කෙනෙක්ම මරණානුස්සතිය කරලා ඒකෙන් ලැබෙන පින් තමයි අපි අනුමෝදන් කරන්නේ. ඒකම අපිත් බලාපොරොත්තු වෙනවා අපිත් මේ පරිලෝකීය වෙලාවක අපේ මිනිගුණ දැකලා අනේ කවුරු හරි අනිත්‍ය සංකල්පනා පහල කරගන්නවා. අනේ කවුරු හරි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගනිත්වා කියනවා මිස නමන මැරේවා කියලා හිතක් ගන්නවා. මේ සරුවත්තරන් වහන්සේගේ දේශනාව අනුව මේ සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන මේ චතුරාර්ය සත්‍ය තුල පවතින ආ වූ සම්‍යක් දෘෂ්ටිය පළවෙනි ආධුනිකයාට බොහෝම මාරුයි ගන්න. ආධුනිකයා හැම වෙලාවෙදීම හිතන්නේ මේ දේවල් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයෙන් පරිබාහිරව. නමුත් සම්‍යක් දෘෂ්ටිය එnde එnde එnde එnde එnde කිසිම කෙනෙක් මත නොරඳන කිසිම බාහිර චිත්තක්ෂණයක් මත නොරැඳෙන කිසිම වෙන තැනක් ගැන නොහිඳන වර්තමාන මොහොතට ආවට පස්සේ පුදුමාකාර මේ අමරණීයත්වයකට නොමැරෙන තැනකට යන්න පුළුවන්කමයි මේ සම්මිය දෘෂ්ටි එකම ඵලය. ඒ නිසා අපි හිතන්න නරකයි මේ බුද්ධ ශාසනය මේ ආත්මෙ පින් කරලා ලබන ආත්මෙට යන්න නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනය පින්කම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න නෙමෙයි තියෙන්නේ. මේ චිත්තක්ෂණයම පුළුවන් තරම් මේ දැනුම ආයෝජනය කරලා මේ චිත්තක්ෂණය තුළම දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා සමුදය සත්‍ය අපේට කියනවා ලෝක සත්‍ය කියලා. මේක ලෞකික සත්‍ය කියලා. ඒ තුලින් මතු කරගන්න නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි ලෝකෝත්තර தত্ত্ব. අන්නේ தত্ত্ব දෙකම මේ චිත්තක්ෂණය විතරයි එකට හම්බ වෙන්නේ. ඒ නිසා කවදාකවත් චිත්තක්ෂණේ පැහැර නොහැර එහෙම නැත්නම් කියන අක්ෂණ සම්පත්තිය පැහැර නොකර ඊකට පවතින්නම අපිට මේ ධර්ම දේශනා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ අපි කරන පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒයින් ලබන ලද පින් අද දවසේ මේ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වන අත හේතු භූත වෙච්ච මේ මෑණියන්ට ඒකාන්තයෙන්ම අත්පත් වේවා. මේ සියලු දෙනා මේ බණ පාමේ බණ අහගෙන ඉන්නකොට පහළ වෙච්ච යම් ප්‍රමාණික දේශපාත්‍රෝ වේවා. වර්ණානුසුත් භාවනාවක් වුණා නම් ඒකේ විපස්සනා කොටස දැනගන්න පුළුවන් තරම් මේ මෑණියන්ගේ ඥාන ශක්තිය දිනුලා මේ මෑණියන්ට මේ මරණයේදී ලැබිච්ච අත්දැකීමත් මත්තර නොමැරීම සඳහා කටයුතු කරන්න පුළුවන් ආත්මිකට ස්වභාවිකට යන්න මේ කුසල් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෑණියන් දැකීමෙන් ඇහිීමෙන් පණිවිඩය ලැබීමෙන් අපිට යම් මරණ චේතනාවක් පහළ වුණා නම් ඒකත් අපිට මේ මැරෙන්න ඉස්සෙල්ලා ලද මේ චිත්තක්ෂණය තව තවත් සජීවී කරගෙන මරණානුස්සතිය තුලින් අපරණීයත්වයට යන්න අපාපටත් ඒ කුසල් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. අසාගෙන සිටිය ඔබ තම සියලු දෙනාටත් පෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා දයප්ත වෙන ප්‍රශ්න මොනක්වත් නැත්නම් අපේ චම්ප්‍රදාන පොළව දෙවියන්ට පින්දීමේ දෙවියන්ට පින්දීමේ මේ අද ධර්ම දේශනාවට පස්සුත වෙච්චේ අපේ ඥානිය ප්‍රදාන කරගත ඇත්තා වූ යම් තාක් පින් කැමති ඥාතින් ඉන්නවා නම් ඒ ඥාතින්වත් පින් ප්‍රමුණ වීමෙන් අපේ ධර්ම දේශනා සතිවාරය સમાප්ත කරන කියලා මම යෝජනා කරනවා අපි එකතුව එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ ඒ සම්ප්‍රදාය ඉෂ්ට එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්මේ ඊසම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේ ඊසම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ශාසන ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඒ ඥාතිවරයා ඥාතිවරිය ඇතුළු යම්තාක් පින් කැමැති බලාපොරොත්තු වෙන ඥාතින් මේ භවයේ හෝ පෙර භවයක බලාපොරොත්තු වෙනවනම් ඒ සියලු දෙනාට මේ කුසලයේ හේතු වේවා කියන අදහසෙන් මෛත්‍රී අදහසෙන් ඊතං හෝ ඥාතිනම් ඊතං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඊතං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි විචින් මේ රැස් කරගන්න ලද කුසල ශක්තිය නිසා අපාපටත් මේ ගමන් කරන ගමනේදී කවදාකවත් සත්පුරුෂයෙක්ගේ අමනෝඥයෙක්ගේ අපණ්ඩිතයෙක්ගේ දැනීමක් ඇසීමක් නොලැබී පඬිත සත්පුරුෂයා තුන්ගේ ගුණෝතුන්ගේ සිල්ලුතුන්ගේ අතුරු ලැබේවා ඒ වාගේම මේ කුසල් ශක්තිය නිසා අපි යන ගමනටත් බාධක මාර්ග උදුරු කරදරයක් නම් ඒවා දුකින්දුරුවන් වේවා ඒ කුසල් ශක්තිය නිසා අපිට බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා පැමිණ වැඩ බදාර සාත් සුන්දර නිවනට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ යෑමටම මේ කුසලයේ කාන්තෙන් හේතු වාසනා වේවා කියලා. ඒ ප්‍රාර්ථනාවෙන් අපි හිමිනා පුණ්‍ය කම්මින ගාතාව. හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු උපපත්තිතා සුපත්